ධර්ම දේශනාව සඳහා යෝජනාවක් ඉදිරියට තිබුණා මේ ඕගතරණ සූත්‍රය කියලා සර්වචනාංශ විසින් දේශනා කරන්න ඉදිච්ච සංගීතනිකායේ හාපුරාවට මුලින්ම සංග්‍රහ වෙලා තියෙන සූත්‍රය මේ සඳහා මාතෘකා පාඨය වශයෙන් තබා ගන්නයි කියලා. ඉතින් අනුව ඒ ඕගතරණ සූත්‍රයේ කොටහක් එහෙම නැත්නම් උද්ෘතයක් තමයි ඉදිරිපත් කිරුවේ pāli පාඨයක් වශයෙන් කතන්නුතුං මාරිස ඕගමතරි කියලා ඒකේ පසුබිම වෙන්නේ සරුවචනාංශිකේ බුද්ධ ශාසනයේ පස්චිම බුද්ධ ශාසනයේ සරුවචනාංශේ සවැත්නුර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක රාත්‍රිය සෑහෙන කාලයක් ගිය වෙලාවේ ගත වෙච්ච වෙලාවක దేవතාවෙක් බලවත් ආලෝකයක් පතුරවමින් ජේතවනයේ ඒකාලෝක කරමින් පැමිණ බුදුරජාණන්ට වැඳ නමස් කරලා අහනවා කතන්නතුන් මාරිස ඕගමතරි කියලා මාරිස නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ මේ සැඩ වතුර කෙසේනම් එගොඩ වුණාද කිය. ඕඝ කියන පදය පාලියේ සඳහන් වෙන්නේ සැඬ වතුරට එහෙම නැත්නම් දිය රැලකට දිය වැලකට. ඉතින් මේ සංසාර දිය වැලේ සියලුම දෙනා පටලැවිලා ඒකට ගිලෙනවා, මතු වෙනවා මේ පැහෙන කැඳ හැලියක හාල්ලට වගේ ඉහළ පහළ යමින් තැම්බි තැම්බි ජීවත් වෙනවා. කිසිම කෙනෙකුට මේක හරහා යන්න සංසාරේ නැත්නම් සංසාර ඕගහේ ඉඩක් නැහැ. අන්න ඉතින් දෙවිගොල්ල මේ මිනිස්සු වගේ නෙවෙයි බොහොම කාලයක් මේ චිත්‍රපටිය දිහා බලාගෙන ඉන්න නිසා එයත් අන්න පේනවා හැම කෙනාම කැසපට ගහ ගන්නවා අනික කට්ටියට එහෙම වුණාට මට මෙහෙම වෙන්නේ මම මේ සැරේ වැඩි දෙනවයි කියලා හිතාන තමයි මම සාර්ථකයි මං ඉස්සරට වැඩිය හොඳයි පොදු කට්ටියට වැඩිය හොඳයි කිය කියා කල්පනා කර හිටියට ඔක්කොම එකම කඳ හැලිය හැඳි ගෑවිලා යනවා. ඉතින් දෙපිගොල්ල දකින්න මේ මිනිස්සු කැසපට ගහ ගන්න ගහිලි කරන යෝජනා ක්‍රම බොහෝම උත්කෘෂ්ඨ මට්ටමින් කරාට සියල්ල මරණයෙන් ඉවරයි. ඒක නිසා බුදුරජාන් වහන්සේ මරණයටපත් වෙන්න කලින්ම ඒ නිවන නැත්නම් නිවීම එහෙම නැත්නම් මේ දීවැල් ඊතර වීම සිදු වෙච්ච නිසා ඒ දෙවියන් බුදුරජාන් වහන්සේ කියනවා නිදුකානන් වහන්සේ ඔබතුමා මේකේ ගොඩ වුණා කොහොමද ඒක කරේ නැත්නම් ඒ කරපු එකේ ක්‍රමවේදය මොකද්ද කියන එකයි මේ ඕඝ තරණ සූත්‍රයේ దేవතාවගේ ප්‍රශ්නේ අපතිට්ඨං කෝහං ආවුසෝ අනායුහං ඕගමතල් හැවැත්නි මම එක තැනක läග ගහන්නෙත් නැතුව එක තැනක läග ගන්නෙත් නැතුව ඕනට වැඩිය වෑයම් කරන්නෙත් නැතුව අතරමැද ක්‍රමයකට මේ ඕඝය මේ සැඬ වතුර මේ දිය පහර මම එකට වුණා කියන එක සරුවචනාංශික උත්තරේ. ඉතින් එහෙම කිව්වට අහගෙන ඉන්න අපට ඒක එච්චර ලොකු ගැම්මක් එන්නේ නැහැ. අපි එක තැනක ටැග් ගැහුනෙත් නැහැ, ඕනට වැඩිය දඟලුවෙත් නැහැ. එහෙම කරලා මම ඒකට උනා කියවට අපිට තේරෙන්නේ නැහැ. ඒක අපට විතරක් නෙවෙයි, මේ අපේ හොඳ වෙලාවට ඒ దేవතාවට තේරෙන්නේ නැහැ. ඒක නිසා దేవතාවා කතා කරනවා යථා කතං තුං ආවුස යථා කතං පන තුං මාරිස අපතිට්ටං අනායුං ඕගමතරි. ඔය කියන විදිහට එක තැනක ටැග් ගහින්නෙත් නැතුව එක තැනම රැඳී සිටින්නෙත් නැතුව ඔනට වැඩිය පොරකන්නෙත් නැතුව කොහොමනම් එකට වුණාද කියලා අර උත්තර දෙක මට මදි මට මේක තව ටිකක් විස්තර අස්තර විස්තර සහිතව දේශනා කරන්න කියන එක වෙනුවට කොහොමද නිදුකානන් වංශ ඔය කියන විදියට එක තැනක ටැග් ගහෙන්නෙත් නැතුව ඇන හිටින්නෙත් නැතුව ඕනට වැඩිය වෑයම් කරන්නෙත් නැතුව එකට උනේ කියලා. එතකොට සරුවචනාංශය ඒකට <coughs> ප්‍රමාණ කරලා ඒ దేవතාවට උත්තරයක් දෙනවා යදාත්වහං ආවුසේ සම්තිත්ථාමි තදාසු සංසිත සංසීදාමි. මේ ගමන යනකොට මට තේරුණා යම් තැනක මම මේ බරපතල දියවැලේ විශ්‍රාම ගන්න ගත්තොත් ටැග් ගහන්න ගත්තොත් නතර වෙන්න ගත්තොත් මං ගිලිලා නැහිනවා. යදාත්වං ආවුස <coughs> ආයුහාමි තදාසු නිබ්බුයාමි. මොනටි දඟලන්නේ ගියොත් දිවලට ගසාගෙන යනවා. ඒ නිසා දිවල කපාගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා යම් වෙලාවක ඕනෑමට වැඩිය සීතල වුණොත්, ටැග් ගැහුණොත්, එකතන නතර වුණොත්, පිහිට හදින්න ගත්තොත් ඒකෙම ගිලෙනවා. උනට දඟලන්න පටන් අරගත්තොත් දීවලමාව අරගෙන යනවා, ගසාගෙන යනවා, පා වෙනවා. මට ඒගොඩට යන්න හම්බ වෙන්නේ නිසා තව එක පුංචි ප්‍රායෝගික උපමානයක් බුදුහාමුදුර එකතු කරනවා අල්ලගත්තොත් නතර වුණොත් ගෙලිලා නැහිනවා ඕනෑමට වැඩි දඟලන ගත්තොත් අපි ගසාගෙන යනවා. ඉතින් මේක තමයි මෙච්චරයි සූත්‍රයේ සාරයට තියෙන්නේ. නැත්නම් සූත්‍ර සාරේ වශයෙන් සඳහන් කරන්න තියෙන. ඉතින් අපි උත්සාහ කරන්න හදන්නේ මේක කොහොමද ත්‍රිවිධ ශික්ෂාවට නගා ගන්න කියලා. එහෙම නැත්නම් අපිට ඇත්තටම මේක ආර්ථික විද්‍යාවේ ආර්ථික උපමානයක් විදිහට ගන්නත් පුළුවන්. දේශපාලන විද්‍යාවේ හොඳ දේශපාලන උපක්‍රමයක් විදිහට ගන්නත් පුළුවන්. සමාජ ධර්ම කරනකොට හොඳ සමාජ මූල ධර්මයක් වශයෙන් ගන්නත් පුළුවන්. නමුත් අපි මේ එකතු වෙලා ඉන්නේ එහෙම දේශපාලන ආර්ථික සමාජික වස්තු දේවල් කතා කරන්න නෙවෙයි. මේ අපි අපි දැනටමත් අපවි කැපවි වැඩ කරන මේ ශික්ෂාවන් ප්‍රතිපදිනකොට ඒ හැම ශික්ෂාවකම මේ වගේ අන්ත දෙකක් තියෙනවා. අපි නිදර්ශනයක් විදිහට ගත්තොත් සීල ශික්ෂාව සිල් රැකීම පිළිබඳව ගත්තොත් අපි ඕනට වැඩිය මේ සිල්පද ඕනට වැඩිය අල්ලන්න පටන් ගත්තොත් ඒ සිල්පද වල ආඩම්බරේ නිසාම ඒ කෙනාට සිල්පද විසක් වෙනවා ඒකට කියනවා සීලබ්බත කියලා සීල වෘත කියලා කියනවා මේ සිල්පද වල තියෙන අස්තර විස්තර ඔක්කොම හොය හොයා අපි ඇත්තන්ට හැදිච්ච ලෙඩේට කියන සදාචාරවාදීන් කියලා සදාචාරවාදයක් ඉස්සරහට ගත්ත මිනිහට තමන් පිළිබඳව කිසිම ස්පාසුවක් නැහැ. අනුන් මන්දිහා මොන විදිහට බලයිද කියලා. ඒ වගේම අනුන් වැරද්දක් කරපු ගමන් හරියට කේන්ති යනවා. ඒකේ පව් ඔක්කොම තමන්ගේ කරේ දා ගන්නවා. ඊට මදිවට මූලධර්මවාදීන් වෙනවා. ඒ මදිවට ભેද බාධා ඇති කරනවා. ඒක නිසා සීලේ තියෙනවා සීල වෘත කියලා જાතියක්. අනවශ්‍ය විදිහට බදා ගන්න. තව සමහර විටනවා භාවනා කරන්න සිල්පද ඕනේ නැහැ කියලා. ඒක ඉතින් මේ භාවනා විපස්සනාව කියන්නේ මේ පොතක් බලපුවම හම්බෙන උපක්‍රම ටිකන්නේ. ඕක කටපාඩම් කරපුවාම එහෙම නැත්නම් අනිච්චන් දුක්ඛන් අනත්තන් කිව්වාම එහෙම නැත්නම් අවිජ්ජා පත්‍ය සංඛාර කිව්වාම කටපාඩම් කරපුවා නිවන් දකින්න පුළුවන්. ඉතින් ඕකට සිල්පද ඕනේ නෑනේ. එතකොට සිල්පදයක් ඇත්තෙම නෑ. එමෙතට කිසිම තැනක පිහිටීමක් ලැබෙන්නේ නෑ. ඉතින් එතකොට ඒකත් ගසාගෙන යනවා. ඉතින් මේ දෙක අතරමැද තමයි ප්‍රයෝජනෙ සලකලා සිල් රකින්නවා කියන එක තියෙන්නේ. ඉතින් අද ඒක හොයන්නම බැරි දෙයක් වෙලා. මේ භාවනාවකට අදාළ සිල්පද ටික ඕනට වැඩියක් කරන්නෙත් නැතුව ඕනට අඩුවෙන් අව탁සිරු කරන්නෙත් නැතුව කරන්න බැරි තරම් ඒකයි මේ දෙයයන්ට පුදුම වෙලා තියෙන්නේ. මොකද මේ සිල්පද පිළිබඳ වග කියන්න ඕන ඇත්තෝ නමට සිල්පද ගත්තට තඹේකට සලකන්නේ. ඒක නිසා ඒ ගැන දන්න අනික් ඇත්තන්ට ඇඟ හිරි වැටෙනවා. මේගොල්ලෝ මේ නියෝජනය කරන தত্ত্বයට ගැළපෙන්න වැඩ කරන්නේ නැහැ. ඒකල්ලි වෙලා ඒ වගේ බහරදාරකාරීත්වය ගැන කතා කරනවා. එහෙම නැත්නම් ශිල්පද ගැන ਸਰවඥ දේශිත අර්ථකතනේ දාන්නේ නැතුව උදාහරණයක් වශයෙන් කියන ප්‍රයෝජන සලකලා කරන්න දන්නේ නැතුව ශිල්පද රකින්නවා කිසියම් මේ අර්ථ අර්ථය ප්‍රයෝජනයක් නැතුව. අපි හිටියා මේ ඩෙන්මාර්ක් වල ඉඳලා ආපු පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් එයාගේ තාත්තා ඉතාලි ජාතික හොඳටම උග්‍ර කතෝලික නිසා යා හොඳටම දන්නවා ඉතාමත්ම උග්‍රව ඒ කතෝලික ධර්මයේ අදහන ඒ පාදර්ලා ඒ පියවරු ජීවිතේ තීන්දුවක් ඇති කරගන්නවා මිනිය මිසක් නැතත් මං ආපහු ඉන්නේ නැහැ කියලා ඒ අරණ්‍ය සීනාසන වලට යනවා කවදාකවත් මුදල් පරිහරණය කරන්නේ කවදාක කාන්තාවක් දකින්නවත් අවස්ථාව ලැබෙන්නේ කිසිම විදියකට නෑදා ගන්න දෙනුවක් නෑ. ඒගොල්ලන්ට ඒ ආරණ්‍යයෙන් හදලා දීලා තියෙන කාමර දෙකක් තියෙනවා. ඒ කාමර දෙකේ තමයි මුළු ජීවිතේම ගත කරන්නේ. භාවනා ශාලාව නැත්තම් පල්ලිය තියෙනවා, දාන ශාලාව තියෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ පිරිමි කෙනෙකුට අර කාටවත් යන්න දෙන්නෙත් නැහැ. බොහෝමත්ම රමණීය විදිහට කඳු මත පිට ඒ ආරණ්‍ය හදලා තියෙනවා. ඒගොල්ලන්ටත් ඉංග්‍රීසියෙන් මංක් කියන වචන තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අර ලංකාවට ඇවිල්ලා පැවිදි වෙච්චි ඒ ඊලන්දාරියා නැත්තම් ඒ හාමුදුරුවෝ කියනවා මේ මුදල් පරිහරණය කරන්නේ නැත් කරන්න එපයි කියලා ඇයි කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ. හැබැයි පරිහරණය කරන්නේ ඒක නිසා කවදාද දැනගත්තොත් බුදුරජාණන්සේ මේ මුදල් පරිහරණයේ තියෙන ආදීනව පෙන්නලයි මේ ශික්ෂාදේ ශික්ෂාපදේ පනවලා තියෙන්නේ එහෙම නැත්නම් මේ මිනිස්සු වාල් කරගන්න නෙවෙයි කියලා ඒ මිනිස්සු කතෝලික ආගමට වැඩිය බුදුහාමුදුරන් පිළිගනීවි කියලා. ඒ වගේම මේ කාමභෝගීත්වයේ තියෙන ආදීනව දැනගෙනයි බුදුරජාණන්සේ අබිනිෂ්ක්‍මණයක් ගැන කතා කරේ කියලා. අපි මේ තේරවාද ශාසනයේ තියෙන මේ එක එක සිල්පදයට අදාළ නිදාන කතාව දන්නවනම් ඒ ඒ ඒ පියවරු පුදුම සන්තෝෂයකටපත් වෙයි. මොකද දිවි හිමියෙන් රකින්නම හැබැයි ඇයි කියලා දන්නේ ඊට පස්සේ කිව්වා දැන් ඔබ වහන්සේලා විනය ඉගෙනගෙන මේ මේ ශික්ෂාපදේ මේ නිසයි කියලා හේතු කාරණු දන්නවා. ලෝකේ තියෙනවනම් sannivedanayak ඒ ස්වාමීන් වහන්සේගේ මතය උනේ ඔබ වහන්සේලා වගේ මේ ආරණ්‍ය වාසීව සිල්පද රකින්න කෙනෙක් අන්න අර වගේ සිල්පද දන්නේ නැතුව ජීවීමෙන් සිල්පද රකින්න ඒ පියතුමෙක් එක්ක සම්බන්ධීකරණයක් වුණොත් ඒක තමයි වෙන්න ඕනේ හැබැයි ජීවිතේ වෙන්නේ නැත්තේ එච්චරමයි කිව්වා. කවදාකවත් එහෙම කෙනෙකුට මේ වගේ තැනක් දකින්නවත් මෙහෙම කෙනෙකුට ඒ වගේ තැනක් කරන්නවත් හම්බ වෙන්නේ අතරමැදිට වෙලා ඉන්නේ සීලෙකුත් නැති භාවනා නොකරන විශාල පිරිසක් වැඩ කරනවා මේ දෙකොල්ල දෙපැත්තටලා ඉන්නවා. එනිසා මේ සීල්පද සම්බන්ධයෙන් ਸਰුවචනාංශගේ හරීම මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ නිසා සීල්පද මොකටද සීල්පද තියෙන්නේ කියලා දැනගෙන රකින්න සෝවාන් වෙන්න සෝවාන් වෙච්ච දවසත් තමයි සීලබ්බත පරාමාස කියන ඒ සිල්පද වලින් පව කරගන්න පුළුවන් වෘත රැකලා අනවශ්‍ය දුක් විඳින தත්ත්වය අයින් කරන්න පුළුවන්. ඉතින් හරි අසාධාරණයි. ඒ නිසා සෝවන් වුණාට පස්සේ තමයි සීක කියන බුදුහාමුදුරු දෙන්නේ. එයාට විතරයි තේරෙන්නේ මේ භාවනාවට අදාළ මෙන්න මෙච්චරයි. ඕන්න නැතිව ඔළුවේ දාගෙන නිකන් අනවශ්‍ය විදිහට තමන්ට තමන් වද දී ගන්නත් එපා. ඒ වගේම සරුවච්චනාංශ විසින් පනවලද මේ ආනා චක්‍රේ කඩලා අපාගාමි වෙන්නත් එපා. මේ භාවනා කරන්න කියලා පංචේකම් කරන්න කියලා මහානකම් කරන්න කියලා පඬිතකම් කරන්න කියලා ආනා චක්‍රයට පහර දීලා මෙව පිළිබඳ කටවැඳ දොඩවන්න කියලා අමාරු වැටෙන්නේ නැති වුණොත් අපිට කියන්න පුළුවන් සීල විසුද්ධිය ලැබෙනවා ඒ සීල විසුද්ධියෙන් අපිට හම්බෙන ආනිසංශය මොකද්ද? අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි. යම් කිසි කෙනෙකුට හිටපු ඒ ම්ලේච්ඡ තත්වයෙන් ශිල්පද නොතා කරන තත්වයක ඉඳලා ශිල්පද රකින්න තත්වයට ආවට පස්සේ විපිලිසරකම කියන හිත අන්‍ය විහිිත නොවන එකලස් ගතිය නැත්නම් සමාහිත ගතිය තමයි සීල් සීල් රකින්නකොට අපිට ලැබෙන ආනිසංසය. එහෙම නැතුව මේ සීල්පද වෘතයක් කරගත්තොත් අත්තකිනවතාන් යෝගයට වැටෙනවා. සීල්පද ඕනේ නැහැ. මේ කොහොම කෙරුවක්වත් අපිට ඒ භාවනා මේ මේ විදිහට කරන්න පුළුවන් නැත්නම් මහානක මේ මේ විදිහට කරන්න පුළුවන් කියලා ඒ කටමැත දොඩවන්නේ තනිකර කාමයට. ඒකට කාම සුඛල්ලි කාණියෝගට. නැති මේ දෙකට වැටෙන්නේ නැතුව ප්‍රයෝජන සරකලා ශිල්පදයක් රැකගෙන කටයුතු කරනවා කිව්වහම ඒක අද දිවි ලෝකේ තියා මනුස්ස ලෝකේ තියා කොහෙවත් නැති කබ්බාටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ මෑණිවරු අපේ ස්වාමින් වහන්සේලා විශේෂයෙන්ම ගිහියන් ඉදිරිපිට කටයුතු කරනකොට ඒ ඇත්තෝ ඒකට පූර්වාදර්ශයක් වෙන්නේ. ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ ශිල්පද තියෙන්නේ බුදුහාමුදුර අපිට නාස්රණු දාන්න හැදුවා නෙවෙයි ප්‍රයෝජනයක් සලකලා ශිල්පද රැකලා තියෙන්නේ. ඒ ශිල්පද නොරැක සීලයට ගැළපෙන දේවල් පිළින කරන ගත්තොත් ඒක මහවරෙක් කියලා තමයි කියන්නේ. Tamanට ගැළපෙන්නේ නැති ඒ නම්බුලාභ සැලකිලි ලැබනවනම් ඒක මේ ශාසනයේ මහවරයි කියලායි කියන්නේ. සිල්ලුතුන් වෙනුවෙන් වෙන්කරිච්ච සිව්පසය ඒ සිල්පද පිළින කෙරුවට රකින්න නැතුව පාවිච්චි කරනවා කියන එක කැතම කැත ජොබ් එකේ ලෝකේ තියෙන. ඒකට මහවරකම කියලා කියන්නේ. ඒ නිසා ඒක අපි භාවනාවට යනකොට උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී වෙනකොට ඒ ගැන වග කියන්න බැරි වුණොත් අපි මේ ගත්ත පියවර නිසා අපායට ඍජු මාවතක් හදාගන්න. ඒ නිසා හැම වෙලාවෙම අපි පැවිද්දෝ නම් අපි හොඳට මතක තියාගන්න ඕනේ ඒ සිවුර අතට ගන්නකොට සිවුර දෙනකොට සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කරණත්තාය ඉමං කාසාවන් දත්වා පබ්බාජිත්තමන් බන්තේ කියන ඒ සිල්පදයේ ඒ වචනය මරණකම්ව රහත් තුනත් අමතක කරන්න අරකයි. ඒ අතරමැදි හම්බ වෙන පුංචි පුංචි ලාභ සත්කාර වලට සලකලා ඒ මේ සබ්බ දුක්ඛ නිසරණ කියන අදහස යටපත් කෙරුවොත් ඒක ලෝක වජ්‍යයටත් අහු වෙනවා ආනාච මේ මේ පඤ්ඤති වජ්‍යයටත් අහු වෙනවා. ඉතින් ඒව ගැන නොසලකා ඒ කියන්නේ සිල්පදයක තියෙන මේ මධ්‍යම ප්‍රතිපදාව එහෙම නැත්නම් විපිලිසර බව නැතිවීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් වශයෙන් තියෙන මේ ශිල්පදේ නොසලකා ඉන් එහාට තියෙන දේවල් යන්න හදනවයි කියලා කියන්නේ ඔය හදන ගොඩනැගිල්ලේ ඔය මැටි කඩක් උඩ තට්ටු හතරක පහ ගොඩනැගිල්ලක් ගහන්න හදනවා වගේ හොඳට ෆවුන්ඩේෂන් එක දාන්න නැතුව. ඒක කෙරුවොත් ආය සුනාමිය එන්න ඕනේ නෑ. ගොඩනැගිල්ල හදලි වෙනකොට කඩාන වැටෙනවා. නිකන් මැරෙනවා. ඒ නිසා මේ වගේ වැඩක් කරනවා නම් බරතුක් ගමනක් යනවා නම් හොඳට ප්‍රතිෂ්ඨාව සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. ඒ නිසා ප්‍රතිෂ්ඨාව කියලා කියන්නේ ගිය තැනක පටල වෙන ගතිය. ගිය තැනක Tamanට ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා සිල්වතාට මුළු ලෝකෙම gederwa. දුසිල්වතාට ඒක පරදේශයක් වා. කොතන ගියත් ගැලපෙන්නේ පණ්ඩි ස්වාමීන් වහන්සේ කියන්නේ බුරුමේ ඉන්න රබර් බෝලයක් උඩ දැම්මොත් ඒක උඩ පැනලා පැනලා පැනලා පැනලා පැනලා ගිහලා පහත්ම තැන හිටිනවා. ඒ නිසා දුසිල්වතා රබර් බෝලයක් වා. සුසිල්වතා සතපය කාසියක් උඩ දාපුවාම ඒක වැටිච්ච තැන එහෙම පట్టල වෙනවා. පෙරලෙන්නේ නැහැ. ඒ නිසා සරුවචන් වහන්සේට හම්බුනේ සිල්පද නිසා අවසාන භවයේ සුපතිට්ඨිත පාද සරුවචන්සේ පාදේ තියෙනකොට මුළු පාදේම පොළවේ හේතු වෙනවා කදාක ලෙසලා වැටෙන්නේ. ඒ මොකද ඒ තරම්ම සිල්පද රකපු නිසා. අපි මේ චපලකම නිසා අපේ තියෙන මේ බැරි සිල් රකින්න යන නිසා එහෙම නැත්නම් ගැළපෙන්නේ නැති සම්පatti ඒ කියන්නේ අපි සම්මාන ලාභ සත්කාර සිලෝක නොගැලපෙන දේවල් දරන්න නිසා අපි පෙරලිලා වැටෙනවා ඒක නිසා සමාධියට යන්න ඉස්සර වෙලා හැමදාම සීලය අදි සීලයක් වෙන බවට වග බලා ගන්න. ඒ බලන හැම වෙලාවෙම බලන්න ඕනේ මම සිල්වතෙක් අනික් අය සිල්වත් නෙවෙයි කියලා පහත් කළ සැලකීම අසප්පුරුසයි කියලා සරුවචාන්සේ සප්පුරුස සූත්‍රය දේශනා කළා කියලා. මොකද එහෙම Taman සිල්වන්ත වෙලා දුසිල්ලුතුන් දෙස එහෙම නරක විදියට බැලීම කවදාකවත් ප්‍රතිපත්තියට ගැලපෙන්නේ නැහැ. ප්‍රතිපත්තිය දියුණු කරන්නේ නැහැ. ඒක නිසා Taman සිල්වත් බවට හොඳටම ආරසා කරගෙන නිහතමානී වෙන එක තමයි අපපතිට්ටං අනායුහං කියලා සිල්පද සම්බන්ධයෙන් කියන්නේ. ඉතින් එහෙම කෙනාට කවදාකවත් අත්තානුවාද බයක් එන්නේ නැහැ. තමන තමන් පිළිබඳව දෙස් දිගන්න හිතෙන්නේ නැහැ. පරානුවාද බයක් එන්නේ අනුන්ගෙන් මේ මිනිසයා බොරුවට සිල් පෙන්නගෙන රට්ටුන්ගෙන් වැදුම් ලබනවා නමුත් සිල් නැහැ කියලා රට්ටුන්ගෙන් බඳුන් අහන්න වෙන්නේ නැහැ. ඒ වගේම නීතියෙන් අවතාක්ෂීරු කරන්නේත් නැහැ. කවදා හරි මේ නොගැලපෙන සීලයකට වග කියා ගන්නම සීල නැති කෙනෙක් විදියට විනය නීතියෙන් හරි සත්‍ය නීතියෙන් හරි අමාරු වැටෙන්නේ නැහැ අපාගත වෙන්නේ නැහැ ඒ නිසා සීලයක පිළිටන්න පිළිටන්න ඒ කෙනාට පුදුම තෙදක් පුදුම සතුටක් විපිලිසර භාවයේ නැති ගතියක් දැනෙන නිසා අඩු ගානේ පුළුවන් නම් පන්සිල්පද පහ රකින්නවනම් සක්‍ර දෙවේන්ද්‍රයා තමන්ගේ මිනිඔටුන නම නමා වඳිනවලු මෙච්චර දුස්සීලයන් ඉන්න රටේ ගිහියොත් පන්සිල් රකින්නයි පන්සිල් රකින්න ගිහියන්ටත් වඳිනවලු සක්‍ර දෙවේන්ද්‍රයා මොකද එයා දන්නවා එයාට ඒ සක්‍ර සම්පත්තියත් ලැබුණේ ඒ සිල්පද රකින්න නිසායි කියලා එතකොට දෙවියෝ විතරක් නෙවෙයි බ්‍රහ්මියොත් වඳිනවා තමන්න පුළුවන් ප්‍රමාණය පිළින කරලා ප්‍රසිද්ධ කරලා ඒක කරන එක. ඉතින් ඒක හොඳම ආචාර ධර්මයක් නැත්තම් ආචාරශීලී වගවීමක් තමයි මෙන්න මේ ශිල්පද රකින්න කියලා ප්‍රකාශ කරලා ඒ ශිල්පද රකින්නේ. එහෙම නැත්තම් අපි හිතන්නේ සමාජය රැවටෙනවයි කියලා සමාජ ගණන් ගන්නෑ. Taman වග බලා ගන්න එකයි තියෙන්නේ. Tamanට නොතරම් දේකොල්ලොට ඇඟිලි ගහන්න ගියාම. ඉතින් ඒ විදිහට ශිල්පද රකින්නවනම් විපිලිසර බව නැතිකම තමයි Tamanට හම්බෙන සතුට පුද්ගලෙක් වශයෙන් මම මේක බුද්ධි විඳිනවා. මොකද මම ওই තියෙන ලෝකේ ශිල්පද ගොඩක් කඩලා පුරුදු කරපු මිනිහ ගිහි කාලේ. කාටවත් මම අයින් කරෙත් නැහැ. කවුරු මට බැන්නට මං කිව්වේ අපාය යන්නේ මම. ඕගොල්ලෝ වග බලා ගන්න මම මේ ටික කරනවා. එහෙම කරලා පැවිදි වුණාට පස්සේ ඒ අනිත් පැත්තට ගියාට පස්සේ මට සිල්පද කඩන්න ඕනකමක් නැහැ. ඒ නිසා ඒ සතුටයි මේ දෙකම පරාසයක් දන්න කෙනෙක් වශයෙන් මම කතා කරන්නේ කොන්දක් තියෙනවා නම් ඥානයක් තියෙනවා නම් ඒක සීලෙන් පෙනේ. ඒ නිසා පඤ්ඤාවන්තස්ස භික්කවේ සීලං සීලවන්තස්ස පඤ්ඤා. නත්ති පඤ්ඤා නත්ති සීලං නත්ති සීලං නත්ති පඤ්ඤා. සීල පඤ්ඤා අගමඛායති ලෝකේ. සිල්වතට පමණයි ඥානෙ තියෙන්නේ ඥානවතට පමණයි සිල් ලකින්න පුළුවන් වෙන්නේ මේ ඥානීය ශීලයේ දෙක තමයි ලෝකේ අග්‍ර ධර්ම දෙක කියලා සර්වචන් වහන්සේ ඒ දීඝනිකායේ සූත්‍ර දේශනා කළා තියෙනවා ඉතින් සා බලන්න ඕනේ දවසින් දවස දවසින් දවස මේ යන ගමනේදී අපේ ශීලයේ අදි ශීලයක් වඩපත් වෙනවද කියලා ඒක අව탁සීරු කරන්න එපා නමුත් අපි අද දේශනාවේ වැදගත් කොටස එහෙම නැත්නම් මතු කරගන්න හදන්නේ ඒ මත ඉඳගෙන කරන මේ පරිඋත්ථාන කෙලෙස් එක්ක නීවරණ ධර්මයන් එක්ක වැඩ කරනකොට කොහොමද ටැග් ගහනවා කියන්නේ කොහොමද එතන එතන නතර වෙනවා කියන්නේ කොහොමද ඕනකට වැඩිය දඟලලා ගහගෙන යනවා කියන්නේ මොකද්ද කියන එක ඇතුළත නතර වීම සහ පිටත ගසාගෙන යාම කියලා පද දෙකක් තියෙනවා. ඒ භාවනා කරගෙන යනකොට යම් වෙලාවක Tamanට ඒ භාවනා ජීවිතයේදී අරමුණ අපි ගමු මේ වෙලාවේ නිදර්ශනයක් විදියට ආනාපාන සතිය වගේ එකක් ආනාපාන සතිය හොඳට මුණ ගැහුණා හොඳට ආනාපාන හිත හිටියා ඒ නිසා මේ ආනාපාන හිත හිටීම මට ලොකු නම්බුවක් සතුටක් කියලා ඒ ආනාපානේ හරියෑම එහෙම නැත්නම් ආනාපානේ පිහිටීම ආඩම්බර වෙන්න පටන් අරගත්තොත් ඒකට කියන්නේ ආනාපානේ අල්ලගත්තයි කියලා තමන් ආනාපානේ අල්ලගත්තොත් තමන් ආනාපානට අහු වෙනවා මේකත් වැඩි ටිකක් ගැඹුරට අහුවෙනවා මේ ඩිංගිත්තක් ආලෝක නිමිත්තක් එන්න පටන් ගත්තට පස්සේ. එතකොට උඟ දෙනෙක් කොච්චර අහුවෙනවද කියනවනම් ආනපානේ බහාතබල අර යාන්තට අහුවෙන ආලෝක නිමිත්ත මහා ලෝකයට සලකන්න ගිය ගමන් Taman ඒ ආලෝකේ මත් වෙනවා ඇතුළත නතර වීමක් වෙනවා ක්ෂණය පන්නනවා අඩු ගානේ ආනපානයට නැති වෙනවා. යම් වෙලාවකට ගිහිලා ඊටත් එහාට ගියා ගිය සහැල්ලු ගති ආලෝක නැකන් කාන්දමකට අල්ලලා තිබ්බා වගේ අරමුණට ඇද බැඳ ගන්න ගතිය ඇවිල්ලා පළවෙනි ධ්‍යානෙ වගේ කියලා ලැබුණට පස්සේ ඒ නිමිත්ත හම්බුණාට වඩා ලොකු ආකර්ෂණ ශක්තියක් තියෙනවා අනික ඔක්කොම භාවනා කරන්න ආවට ඒගොල්ලන්ට ධ්‍යානයක් හම්බුන්නේ නැහැ මට විතරයි ධ්‍යාන හම්බුනේ ඒක නිසා අනිගොල්ල පහත් මම උසස් කියලා හිතෙනකොටම ධ්‍යානලාභී වුණත් අසත්පුරුසයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා ධානලාභී වුණත් අසත්පුරුසයි කියලා සර්වචන්සේ සඳහන් කරලා තිනවා සත්පුරුෂ සූත්‍රය. මොකද ඒ කියන ආඩම්බරෙන් කිසි තැනකට ගෙනියන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි ධානයට ගියාම ගොඩාක් ප්‍රීති සුඛ පිරිසිදුව ලැබෙනවා. එහෙම නැත්නම් පීචිසුඛ ඒකග්ගතා සහිත සමාධිජ පීචිසුඛ ඒකග්ගතා සහිත සුකුම සත්‍ය සංඥාවට යනවා. එතකොට Tamanට නිකන් හොඳ සස්පෙන්ෂන් තියෙන වාහනයක නැගලා හයිවේ එක යන්න වගේ හොඳ සෑහළු ගමනක් හම්බ වෙනකොට එතනත් බැදෙන්න ඉඩ තියෙනවා එතනත් අහුවෙන්න ඉඩ තියෙනවා එතකොටත් ප්‍රතිෂ්ඨාවක් ඒ ලැබිච්ච ධ්‍යානෙ අල්ලබදා ගැනීමක් වෙනවා මේ විදිහට ධ්‍යාන සුද්ධ විවිසුද්ධ වී යන්න යන්න අටවෙනි ධ්‍යානෙ දක්වාම ਸਰවචන්සේ දේශනා කළා තියෙනවා ඒ හැම එකක්ම Tamanට බොරුවලක් වෙන්න ඉඩ තියෙනවා මේ ඕගධරණ ක්‍රමයේ දන්නේ නැත්තම් ඒ වාගේම අපි හිතුවොත් එහෙම නෑ නෑ මේ අල්ලාගත් ධානය මහා ලොකු නඹුවක් නෙවෙයි. ඒක මම දන්නවා ඒකේ නතරින්ට නරකයි. ඊගාව ධානට ඕනට දෙ තටමඬ ගත්තොත්, වලිලඬ ගත්තොත්, දඟලඬ ගත්තොත් දෙකම කඩලා යන්න ඉඩ ඒක කියනවා කන්දක් උඩට නගින එළදෙනක් කන්ද උඩ තියෙන හොඳ නිල් තනකොළ දැකලා ඒ තමන් ඉස්සරහ කකුල් දෙකට හොඳ බර දෙන්නේ නැතුව බර ගන්න නැතුව පස්ස කවුල නිදහස් කළොත් රූටල වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා හැම වෙලාවෙම පස්ස කකුල් දෙක ළඟට ගන්න ඉස්සර වෙලා ඉස්සර කකුල් දෙක ස්ථාවර කරගන්න. ස්ථාවර කරගෙන පස්ස කකුල් දෙකට බර අරගෙන තමයි පස්ස කකුල් ඉස්සර කකුල් දෙක උඩින් තියන්නේ. අන්න ඒ වගේ එක තැනක තහවුරුව ලබාගෙනයි අපි අනික් පැත්ත රැල්බරුල් අරින්නේ. ඊට පස්සේ තමයි අරක ඉස්සරහින් තියන්නේ. එතකොට එකක්වත් දැඩිව අල්ලන්නත් නරකයි. දැඩිව අල්ලන්න නැතුවත් බෑ. නැටි අල්ලන්නේ නැතුණු ලෙසලා වැටෙනවා ඉතින් ඒක නිසා දැන් මම ඉන්නේ මේ පළවෙනි ධ්‍යාන නැත්නම් දෙවෙනි ධ්‍යානේ මට ඊගායකට යන්න ඕනේ කියලා <clears throat> ඕනට වැඩිය යන්න පටන් අරගත්තොත් ඔය ඔක්කොම කඩලා ගිහිල්ලා හිත සම්පූර්ණ වුවක් හිටගලේ ගැහුවා වගේ නන්නත්තර වෙලා විසිරලා යනවා මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ මහා ලොකු හානියක් වෙන්නේ නැහැ නමුත් යෝගාවචරය මේක ලොකුවට බාරගත්තොත් වහකණ්ඩ ඉඩ තියෙනවා ශීදීනසා ගන්න ඉඩ තියෙනවා අනේ මෙච්චර හොඳට තිබුණු ධානය මට නැති වුණා නේද කියලා. නිසා ඕනට වැඩි ඉස්සරහට යන්න ගියොත් ඒත් අමාරු වැටෙනවා. ඕනට වැඩි අල්ලාගත් එක දැඩිව අල්ලාගත්තොත් ඒත් අමාරු වැටෙනවා. ඒ නිසා අවස්ථානෝචිත ප්‍රඥාව එකින් එකට එකින් එකින් තුඩු දෙන ක්‍රමයක් මේකේ තියෙන්නේ. ඒක සරුවත් chance සඳහන් කරලා තියෙන්නේ ඉදං නිසායි ඉදං පජහත කියලා. ගොරෝසු දෙයක් අපි අල්ලා ගන්නවා ඊට වැඩිය ගොරෝසු දෙයක් අයින් කරා. ඊට පස්සේ සිවුන් දෙයක් අල්ලාගෙන සිවුන් දේ මාර්ගයෙන් ගොරෝසු දේ ප්‍රතිස්ථාපනය කරනවා. එසේ වඩා සිවුම් දෙයක් අල්ලාගෙන සිවුම් දේ ප්‍රතිස්ථාපනය කරනවා. ඒ අතිසූක්ෂම දෙයක් අල්ලාගෙන සිවුම් දේ ප්‍රතිස්ථාපනය කරනවා එnde end end end එකින් එක එකින් එක සිවුම් භාවයට ප්‍රතිස්ථාපනය කරනකොට එකක්වත් දැඩිලිය අල්ලන්නේ. ඒක උදාහරණයක් වශයෙන් කියනවා යුද්ධට ගිය දක්ෂ සෙබලා කඩුව දෑතින් අමෝරා ගත්තොත් යුද්ධ කරන්න බෑ. කඩුව සහැල්ලුවට අල්ලගත්තොත් හතුර ගහන පහට කඩුව විසි වෙනවා. ඒ නිසා කඩුව අල්ලන්න ඕන සුකනම්මිය ක්‍රමයට. ඕන විදිහට අත හරවන්න පුළුවන් විදිහට දැඩිව අල්ලන්න. ඒතරකේ දැඩි භාවයක් තියෙනවා සුකනම්මිය භාවයක් තියෙනවා. හුඟක් අමෝරා ගත්තොත් කඩු ශිල්පේ දක්ෂ නැති වෙනවා. අනේ මේක ශිල්පේ දක්ෂ වෙන කියලා සහැල්ලුවට ලගත්තොත් කඩුව විසි වෙලා යනවා. එහෙනම් ඉතින් හතුරට යට වෙනවා. අන්න ඒ වගේ මේ සුකනම්මිය භාවය දෙන්නෙකුට ශිල්පේ සමාන නැහැ. එක එකන එක එක විදිහට තමයි කරන්නේ. ඉතින් ඒක නිසා සරුවචනාංශයේ මේකට විවිධ උදාහරණ උපමා ගෙනහර පානවා උන්වහන්සේ සඳහන් කරන්නේ කම්මාරෝ රජසසේව නිද්දමේ මලමත්තනෝ රත්තරණක මල බැඳිච්ච රත්තරණක මල අයින් කිරීමට කම්මල්කාරයා මොකද කරන්නේ දක්ෂව ඒ කටයුත්තක් වගේ රත්තරන ගෙවෙන්නත් බෑ. කැටේමට හානි වෙන්නත් බෑ. මාස ගණන් අවුරුදු බැංචි වැඩි මල කැපෙන්නත් ඕනේ. එතකොට ගින්නේ දානවා වතුරේ දානවා. ආයෙ ගින්නේ දානවා ආයෙ වතුරේ දානවා. ඕමම කර කර තමයි මදින්නේ. ඒ ප්‍රති ඒ උපක්‍රමයේ සරුවචනanse දෙන්නේ ඒක පිටු කරන්නේ තෝක තෝකං කණේ කණේ. හැම දී ඇති හැම චිත්තක්ෂණයකම ටික ටික මල කප කපා යනවා මිසක්කා එකවර ඔක්කොම අයින් කරන්නත් බෑ එකම චිත්තක්ෂණයක්වත් රැල් බුරුල් කරලා විඩා විඩාරින්නත් බෑ හැම චිත්තක්ෂණයකම එළඹ සිට සීයෙන් අප්‍රමාදීව කටයුතු කරනවා නම් ඒත් වතුරයි ගින්දරයි දෙකම පාවිච්චි කරනවා ඒ දෙකම යොදාගෙන තමයි රත්තරනේ මලාරින් ඒ වගේ තමයි මේ ඕගතරණය කරනකොට ඒ සමතනුගහිතේ කරනකොට අපි කාමේ සහ කාම සංඥාව දුරු කිරීම සඳහා රූප අරමුණක් ඉදිරියට ගන්න විදිහකින් ඉන්න කය හෝ එහෙම නැත්නම් ආනාපාන අරමුණ පිම්බීම හැකිලිම නැත්නම් වම දකුණ වශයෙන් සක්මන ඒකට කටයුතු කරනකොට අපි ඕනට වැඩිය කලබල වෙලා කරන්නත් බෑ ඕනට වැඩිය දැඩිව බදාගන්නත් බෑ උදාහරණයක් වශයෙන් කියනවනම් ඒ අරමුණ කිට්ටු කරගන්න හාද කරගන්න දැපෙන තමා ගන්න අපි සමාහට ආස්වාද ප්‍රසවාස මෙනෙහි කිරීම කරනවා. ආස්වාසලාදී ආස්වාස කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාසලාදී ප්‍රසවාසය මෙනෙහි කරනවා. මොකද නැත්තම් හිත නන්නත්තර වෙන නිසා. ඉතින් නමුත් මේ විදියට මෙනෙහි කිරීමක මේ සාර්ථක වුණාට පස්සේ ඉස්සරහට වැඩ කරන යනකොට යෝගාවචරයට තියෙන වැඩි වේලාවක් ආනාපානේ දිහා බලන ඉන්නකොට ආස්වාද ප්‍රසවාස දෙක එක වගේ වෙනවා. දෙක අඳුන ගන්න බැරි තත්යකටපත් වෙනවා. එතකොට ආස්වාසය කියලා ආස්වාසය ප්‍රස්වාසය කියලා ප්‍රස්වාසය වෙන් කරන්න බැරිකොට මෙනේ කරන්න ගිය ගමන් කලකොල වෙන්න පටන් ගන්නවා. එතකොට යා මෙනේ කිරීම අතාරින්න ඕන. එතෙන්ට යනකම් මෙනෙහි කරන්න. දෙකේ වෙනස පේනකම් මෙනෙහි කරනවා. දෙකේ වෙන නතර වුණාට පස්සේ මෙනෙහි නොකර නිකන් වෙනවා. ඉතින් මෙහෙම පුරුදු වෙච්ච එක්කනාට ඊගාදාසේ පටන් ගන්නකොට දෙකේ වෙනස වේන පේනවා ඒත් මෙනේ කරන්න අවශ්‍යයක් නැහැ. දන්නවා මේ මෙනේ කරන්න ඕනේ හිත පිට යනවනේ මෙතන හිත පිට යන්නේ මට ආස්වාද ආස්වාසයෙන් පේනවා ප්‍රසවාස ප්‍රසවාසයෙන් පේනවා හොඳට බලන්නේ හිටියොත් මෙනේ කරත් නොකරත් ටික වෙලා කරනකොට මේ දෙක වෙන මෙනේ කරන්න බැරි තණ්ඩපත් වෙනවා. ඒතකොට යා කනගාටු වෙන්නේ නැහැ. අනේ මට මෙනේ කරගන්න බැරි උනායි කියලා හෝ එහෙම නැත්තම් අමෝරාවේ මෙනෙහි කරන්න යන්නෙත් නැහැ. අන්න එතනදී දැඩිව පිහිටන්නෙත් නැහැ ඕනට ඉඩ පොර ගන්න යන්නෙත් නැති ක්‍රමේ මෙනෙහි කිරීමේ කෘත්‍යය ඉවරනාට පස්සේ ඒක බහා තබනවා. ඒ උපකරණය වැඩ ගත්තා පස්සේ පැත්තක තියෙනවා. ආන්නේ විදිහට මේ සරුවචනාංශේ දීලා තියෙන හැම උපකරණයක්ම හැම භාවනා උපදේශයක්ම ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න පුරුදු වෙන්නේ නිවන් දැක්කට පස්සේ දවසේ. ඒක මහා සාධාරණ ක්‍රමයකට මේකේ පිටලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් තුන්වෙනි ආර්ය සත්‍ය නිරෝධ සත්‍ය දැකපු කෙනාට පමණයි හතරවෙනි ආර්ය සත්‍ය තේරෙන්නේ නිවන් දකින ක්‍රමේ තේරෙන්නේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තේරෙන්නේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරාට පස්සේ. ඉතින් මල කෙලියයි. අපි හිතනවා අනික හැම ලෝකේ තියෙන නිදර්ශනයකම පාරිවරච්චාම ඉවර කෙලවරච්ච තැන අපේ પરමාර්ථය තියෙනවා. කෙලවර තියෙනවා. ඒ නිසා අපි පාර ගමන් කරනවා පාර ඉවරච්ච තැන අපිට අපේ උත්තරේ හම්බෙන්නේ. මෙතන තියෙනවා උත්තරේ හම්බුනට පස්සේ තමයි පාර තේරෙන්නේ. Nirodhe ලැබුණට පස්සේ තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව තේරෙන්නේ. ඒක නිසා මෙතන වැඩ කරන ක්‍රමය කවදාකවත් පොතක ලියන්න බෑ. කවදාකවත් රේකී අධ්‍යාපන ක්‍රමයකින් ලබා දෙන්නත් බෑ. තර්ක කරලා ගන්නත් බෑ. එකක් කියත හැකි භාවනා කරගෙන කරගෙන යනකොට මේ හුදේකලාව කියන එක විවේකයේ කියන එක විස්රාමයේ කියන එක අපි නොසලකුවාට ඒක අපි නොදන්න දෙයක් නෙවෙයි. හුදේකලාව ඕනේ මිනිසෙකුට උසස් සදාචාරයක් එක්ක ලබා ගන්න පුළුවන් දෙයක්. නමුත් මේ මිනිසා ලාභ සත්කාර පැත්තට දඟලනවා නම් හුදේකලාව පාවා දෙන්නේ. ඕනෙම ලාභ සත්කාරයකට අපි යනවනම් එතෙන්දී අපි පාවා දෙන්නේ හුදේකලාව. ඒ නිසා අපි මේ හුදේකලාව කියනක උපයන දෙයක් නෙවෙයි ඒකේ උපදිලා තියෙන්නේ අපි. ඊට පස්සේ තියෙන එක උපේන මාර්ගය හොයාගණ්ඩයි භාවනා කරගෙන යනකොට මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය වගේ අපි කතා කරපු මාතෘකාවක තියෙන්නේ අපි මෙතෙක් කල් ආව සත්කාර සම්මාන සීලෝක්‍රමයේ ඉදිරියෙන් තියාගෙන උදේකලාව පාගගත්තා. උදේකලාව පුංචි කළ සැලකුවා. නමුත් ඒක අමාර්ගයයි මාර්ගය කියලා කියන්නේ හුදේකලාවයි කියලා දැනගත්තට පස්සේ එයා හුදේකලාව එදායින් පස්සේ තමයි ඇත්තට හුදේකලාව උපයන්නේ උපක්‍රම හිතන්නේ. එතකම්ම හුදකලාවක් හිතන්නේ. හිතන්නේ මේ ලාභ සත්කාර සම්මාන හරහා නිවනට යන්න පුළුවන් මේක. ඒ නිසා හුදකලාව අගේ කරන්නේ නැතුව හුදකලාව ලබන ක්‍රම පිළිබඳ හිත පහළ වෙන්නේ ඒක නිසා මේ භාවනා කරගෙන යන වෙලාවේදී උත්සාහ කළ යුතු දැඩි වීර්යයේ යෙදිය යුතු අවස්ථාවල් තියෙනවා. ඊට පස්සේ උත්සාහ බහා තැබිය යුතු අවස්ථාවල් තියෙනවා. ඒක නිසා ආර වීර්ය චෛසිකය වගේ ගත්තහම ਸਰවචනසේ තුනකට කඩලා පෙන්නනවා ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු කියලා. ආරම්භ ධාතු කියලා කියන්නේ මේ භාවනා ජීවිතේට පෙළඹෙන වෙලාව. මේ ලෝකෙ කොච්චර මිනිස්සු හිටියත් 100න් කොච්චර පොඩි කෙනයි දෙනයිද ඒ භාවනාවට පෙළඹෙන්නේ. භාවනාවට එළඹෙන්නේ එහෙම කෙනාට එළඹෙන්නේ නැති කෙනාට දහසකුත් එකක් කරුණු තියෙනවා භාවනා කරන්න. ඒ විතරක් නෙවෙයි භාවනා කරනකොට පිස්සු කියලා කියන්නත් හිතෙනවා. මෙච්චර මේ මිනිස්සු මේ හම්බ කරගන්න බැරි කාලේ මේ කට්ටිය මේ පැත්ත කරලා භාවනා කරන්න හදනවා කියලා මම පැවිදි වෙන්න හදනකොට මගේ කිට්ටු අන්තයේ කීප දෙනෙක්ම මට පැහැදිලිවම ඇඟිලි දික් කරලා කිව්වා මානසික අසහනයක් ඔක ලකුණු පේන්න තියෙනවා මෙච්චර ඉගෙනගෙන මෙච්චර පුළුවන්කම තියෙද්දී මම සේරම අතහැරලා මේ මුදල් පරිහරණය නොකරන හිඟා කන ජීවිතයකට යන්න හදනවා කියලා කියන්නේ මොකක් හරි මොන යමාරුවක් තියෙනවා. ඉතින් මම කිව්වා ඔක්කොමලා කියනවනම් මට ඇති. ඒක ප්‍රශ්නයක් මට නෑ. ඔගොල්ලෝ ඕන පරීක්ෂණයකට මම කැමතියි. හැබැයි කියන දේ අහලා ඉවරයක් කරන්න ඊට පස්සේ මගෙන් අහන්න එන්න එපා. ඔයගොල්ලෝ ඕනේ පරීක්ෂණයට මාව ලක් කරන්න කියලා. ඊට පස්සේ තේ ඒක කිව් මම විරුද්ධ වුණා නම් සමාජයට මාව ඇදගෙන යන්න තිබ්බා පිස්සන් කොටුවකට මම විරුද්ධ වුණේ නැහැ ඊට පස්සේ මට පුළුවන් වුණා ඒ විවේකයයි ලාභ සත්කාරය පිළිබඳව දැඩිව අල්ලගන්නෙත් නැතුව දැඩිව පොරකන්නෙත් නැති ක්‍රමයකට යන්න ඒ නිසා භාවනා ජීවිතයට පෙළඹෙනකොට අපිට දැඩි මතධාරී වෙන්න වෙනවා විශේෂයෙන්ම අම්මට අප්පච්චිට විරුද්ධ වෙන්න වෙනවා ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ ඒක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ තොට තොගේ අම්මටයි අප්පටයි විරුද්ධ වෙන්න බැරි නම් කවදාකවත් තෝ මගේ ශ්‍රාවකෙක් නෙවෙයි කිය. ඒක ටිකක් සැර වැඩි. බුදුරජාණන් වහන්සේ කිව්වේ ඔක බොහෝ බටර් ටිකක් ගාලා මං අම්මා දෙමාපියෝ ඇඬු කඳුලෙන් පසු වෙද්දි මම ගී ගී අතෑරියයි කිය. හරිදර කීයෙන් දවල් ඇල්ලා කිව්වේ නෑ. දෙමාපියන් ඇඬු කඳුලෙන් ගත වෙද්දි මම ගී ගී අතෑරියයි කිය. ඉතින් මේක කියනකොට විවේකයේ ඕනේ නම් ඔය පෛරු භාෂණකම් එක බෑ. එක්ක කනවා නම් කාපන් නැත්නම් ලේව කනවා නම් ලේව කාපන්. දෙක අතර මැදට යන්න ගිය මිනිසයා ඔය දෙක මැද මැද චපලව වංචනිකව යන්න ගිය මිනිසයා එලවත් නැති මෙලවත් නැති කෙනෙක් බාටපත්. ඒ නිසා ආරම්භ ධාතුවේදී ඒ ගන්න හිතුවක්කාර මතය කිසිම ශිෂ්ට සමාජයක් පිළිගන්නේ පිළිගන්න කැමති නැහැ. මොකද ශිෂ්ට සමාජය කැමති ඔක්කොමලා ගාගෙන අනාගෙන ජීවත් වෙනවා දකින්න. හොරි තියෙන කට්ටිය හැම කෙනාම කැමති හොරි හැදෙනවට කට්ටියද. සොරි කියලා හිතෙන්නේ නැහැ ඒ වෙලාවට හොරි හැදෙන්න ඕනේ. ඒගොල්ලන්ට සොරි කියලා හිතෙන්නේ හොරි නැති කෙනෙක් දකින්නකොට. ඒ නිසා කවුරු හරි ගියා නම් ඒ භාවනා ජීවිතේට ඒ මිනිහා විතරයි ඒකේ දුක දන්නේ. ඒක නිසා කියනවා විද්‍යානේව විජානಂತಿ විත්වජන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනං කියන. විද්‍යාව ඉගෙනගත්ත මිනිහා නැත්නම් ශිල්පේ උගත්කම ඉගෙනගත්ත මිනිහා විතරයි ඒකට උත්සාහ කරන මිනිස්යාගේ ප්‍රයත්නේ වටිනාකම තේරුම් ගන්න. විද්‍යානේව විජානಂತಿ විද්වජ්ජන පරිශ්‍රම උපමාවට කියනවා වඳ ගෑණියෙකුට කවදාකවත් ප්‍රසව වේදනාව දැනගන්න බෑ. ප්‍රසව වේදනාව දැනේ වදපු ගෑණියෙකුට විතරයි. වඳ ගෑණියෙකුට ලබන්න බෑ. ඒ වගේ තමයි මිච්ඡර මේ ලාභ සත්කාර දීදී මේ භාවනා ජීවිතේට මොකද පෙළඹෙන්නේ කියලා ඔය ලෝකයේ තියෙන දැනුමට තේරෙන්නේ නැහැ. එහෙම ආපු පිරිසක් ගැන කතා කළොත් එහෙම එහෙම කියලා ආවට මොකද ඇවිල්ලා මේ සිල්පද ටික රැකගෙන දිගටෝම නිතිපතා මෙච්චර පරියංක කරනවා මෙච්චර සක්මන් කරනවා කියන කාලසටහනකට යන්න ගිය දවසේ ලෝක දෙකක බර එනවා. දෙලොක් මැද හිර වෙන්න පටන් ගන්නවා. ඒ මොකද අරගෙනම් කාමාසාදේ තිබුණා දැන් ඒකත් නැහැ. මේ භාවනා ජීවිතේ පොට අල්ලගත්තේ නැත්නම් ඒකත් නැහැ නිසා දෙලොක් අතර හිර වෙනවා නිසා අල්ලගත්ත බර බිම නොතබා පග්ගහිත විරිය කියලා ගත්ත ඒ ධූරය දෙකට ගෙනියනවා කියන එක වීරිය දෙවෙනි කොටස එතනදී ඒක නාට පිටකොන්දක් තියෙන්න ඕනේ පෞරුෂත්වයක් තියෙන්න ඕනේ ඒ ගත්ත වැඩ පිළිවෙල කරගෙන යන්න. එහෙම කරගෙන කරගෙන කරගෙන නිති කාලසටහනක් ශ්‍රද්ධාවකින් යුක්තව සක්කච්ඡාකාරියව කරන්න පටන් ගත්තට පස්සේ ඕකේ තියෙන කටුකරෝසන ගතිය නැති වෙලා ඒ යෝගී ජීවිතේට හුදකලා ජීවිතේට පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒක අර ගුරුත්වාකර්ෂණයේ තියෙන තැනක ඉන්න එක්කෙනෙක් අජට අවකාශයට ගියා වගේ අජට අවකාශයේ ආකර්ෂණය නැතුව ජීවත් වෙන හැටි පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ මෙතන තියෙන්නේ නැති දෙයක් හොයන එකක් නෙවෙයි මේ තියෙන හුදකලාව තහවුරු කිරීමයි. දැනනවත් තියෙන විවේකේ වැඩි කිරීමයි. දැනනවත් තියෙන හිතේ මේ සාමකාමී ගතිය වැඩි කරන එකයි කරන්න තියෙන්නේ කියලා ක්‍රමවේදය හොයන්න ගියාම ඊට පස්සේ දත කන්න දෙයක් නැහැ මහන්සි වෙන්න දෙයක් නැහැ ඥාන සම්ප්‍රයුක්ත වීරියක් ඕනේ කරන්නේ අන්තිමට යනකොට විපස්සනාවේ ඉහළ කෙළවරට යනකොට ආපු ගැම්මෙන්ම යන ගමනක් තියෙනවා එතකොට ගොඩාක් සහැල්ලුවෙන් යන්න තියෙන්නේ නිසා මුලදී දැඩි වීරිය යොදන්න ඕනේ මැදදී මධ්‍යස්ත වීර්යක් ඕනේ. අවසානට යනකොට ඒ ගැම්මටම සිද්ධ වෙනවා. නිසා දිගටම දැඩි වීර්යය යෙදුවොත් ඒත් අමාරු වෙනවා. මුලින් ඉඳලාම සහැල්ලු වීර්යයක් යෙදුවොත් වැඩේ පටන් ගන්නෙත් නැහැ. ඒ නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය වීර්ය යොදන එක කිසිම කෙනෙකුට ඊයේ දවසේ භාවනාව හරි ගියාට අද ඒකේට ආනිසංස නැහැ. අදත් මුලින් ඉඳලාම දැඩි වීරයකින් පටන් අරගෙන ඊයේ කියන ගිනාපු මට්ටමට දැනමුතුකම තනවා වඩාගෙන ටිකක් ඉස්සරහට ගිහිල්ලා නතර කරනවා. අනිත් දවසේ පටන් ගන්නකොට ආයෙත් මුල ඉඳලා පටන් ගන්න අර මට්ටමට ගිහිල්ලා තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා නතර කරනවා. ඕම කරන නිසා ඒක නට මම දක්ෂ යෝගාවචරයේද ආධුනික යෝගාවචරයේද කියන්න බෑ පරියන්කේ මුලදී හැම කෙනාම වැඩ කරන්නේ ආධුනිකයෙක් වගේ තමයි. අනික් කරුණු හරි ගියොත් සීහුනොත් පෑහුනොත් යෝගේ යෙදුනොත් ඉස්සරහට ගෙනියනවා. බැරි නම් තමන්ගේ දැනුම තුකංගය යොදාගෙන ලද தත්ත්වය රැකගෙන ජීවත් වෙන්න නිසා ප්‍රතිඵල අපේක්ෂාවෙන් වැඩ කරන එකන දැඩි වීරිය යොදනවා. දැඩි වීරිය යොදපු එකන තිබුණටත් වැඩි අමාරු තත්ත්වයකටපත් වෙලා තමන්ගේ නිච්ඡාබංගත්වයටපත් වෙලා තමන්ගෙන දොස් දක්න ස්වරූපයටපත් වෙලා වෙහෙසකටපත් වෙනවා. ඉතින් ඒ කෙනාට පේන්නේ මේ භාවනා උපක්‍රමය දුක්ගෙන දෙන එකක් කියලා. ඒ හේතුව මේ දැඩි අල්ලා ගැනීමකුත්තරව දැඩි වෑයම් කිරීමකුත්තරව මදමාවතේ ගෙනියන එකට කියන්නේ සිරා වේදේ කියලා අපේ ලොකු සාංශේ පොතක ලියලා තියෙනවා. ඉස්සර ගුරුවරු නෙළුම් කොලයක් නෙළුම් මේ පෙත්තක් නෙළුම් පෙත්තක් වතුරේ පාවෙන්න ඇරලා ඒකේ තියෙන පිටපැත්ත හරවලා ඒකේ තියෙන රේණුවත් පලන්නේ කියලා කියනවලු දැලිපිහකින්. අතින් අල්ලන්නේ නැතුව පාවෙන වතුරේ පාවෙන නෙළුම් පෙත්තක යටපැත්තේ සිරාව පලන්නේ කියලා කියනවා. ඉතින් දැටිපි අමෝරාවෙන් අල්ලන ගැහුවොත් නෙළුම් පෙත්තත් කැල්ල වතුර ගිලනවා. බය වෙලා වෙඹුලා තියාගන්න බැරි වුණොත් කිට්ටු කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ශිරාවේ දේවාගේ ඒකට ඒ නෙළුම් පෙත්තේ වතුරේ පිහිටලා තියෙන අඩපට්ටල ගතියත් දැලිපියේ තියෙන තාම සියුම් කැපෙන ගතියත් හරියට මේ රේණුව දිගේ පලාගෙන එන්න කොහොමද අවශ්‍ය කරන්නේ ඥානයයි ශ්‍රද්ධාවයි වීරියයි සමාධියයි සතියයි ඒක මොනම සාහත්‍රිකව උගන්වන්න බෑ. එහෙම නැත්නම් තව උපමාවක් කියනවා රජ කෙනෙක් ඉඳපු ගමන් යෝජනා මේ රාජනියෝගයක් දීලා තියෙනවා බම්බයක් දිගින් මකුළු දැලක් අරගෙන ආවොත් ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා. ඉතින් මිනිස්සු දූවන ගිහිල්ලා අත් දෙක දිග ඇරලා බම්බයක් දිග මකුළු දැලක් කරන අනිත් එක්කනට කලින් දූවගෙන යනලු රජ ගෙදරට යනකොට කැඩෙනවා. එකෙකුට ඔක්කත් බැරි වුණාලු පණින්ඩි ඔප්පු කරන්න. මොකද මකුළු දැල අරගත්තට පස්සේ ඒක ගත්තේ මේ මකුළු දැලක් ඒක රජගෙදෙට්ට යනකම් සියුම්ම ගෙනිය ගන්න බැරි නිසා රජුරන්ගේ සම්මාන ලබා ගන්න බැරි වෙනවා. මකුළු දැල කියන්නේ දුර්ලභ දෙයක් නෙවෙයි. අම්බයක්තික මකුළු දැලක් කියන්නේ දුර්ලභ දෙයක් නෙවෙයි. උපයන්න ලේසි. නමුත් තම උපයපු දැන ඉඳලා රාජමාලිගාවට වෙන කෙනෙකුට ඉස්සලා දුවන්න ගියාම තමම ඒක කඩා ගන්න. ඒ නිසා මේ භාවනාදී අපි බලාපොරොත්තු වෙන මේ විශ්‍රාමය මේ භාවනාවේ අපි බලාපොරොත්තු වෙන මේ උදකලාව මේ භාවනාවේ අපි බලාපොරොත්තු වෙන මේ විවේකය උප්පත්තියෙන් අපිට හම්බෙච්ච වාසනාව. තක්කමුක්කු කෙරුවොත් කලබල කෙරුවොත් කලබලේ නිසාම උදකලාව නැති වෙනවා. කලබලේ නිසාම මේ විවේකේ නැති වෙනවා. මේ විස්රාමේ නැති වෙනවා. ඒ නිසා මේ අපි නැති දෙයක් උපයන්න හදනව නෙවෙයි තියෙන දෙයක් ඉස්මතු කරගන්නයි හදන්නේ. ඒ නිසා දැඬ භාවනා නොකරන කෙනෙක් කියලා කියන්නේ නරක මිනිහෙක් නෙවෙයි. එයා උත්සාහ කරොත් එයාත් හිත කරයි. මට වැඩි ඉක්මනට කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා මං කලින් භාවනා කරුවයි කියලා මට කලින් නිවන් හම්බෙයි කියලා කිසිම සාතිකයක් නැහැ. අපි මේ manussකමත් එක්ක ඉපදිච්ච බුද්ධෝත්පාද කාලත් එක්ක ලැබිච්ච චන සම්පත්තිය ඉස්මතු කර ගැනීම සඳහා කලබල වෙලත් බෑ ප්‍රති මේ ව්‍යාපාර නොකරත් බෑ මේ දෙක මැද යන ගමන මේ దేవතාව කවදාකවත් එක්කෙනෙක්වත් දැකලා නැහැ. එක්ක ඕනට වැඩි අල්ල බදා ගන්නවා, එක්ක ඕනට වැඩි තටමඬ හදනවා, දඟලනවා. ඒ දෙකේදිම වෙන්නේ අර ඇසියුම් භාවයට, ගම්භීර භාවයට, තලතුණකමට විශාල නින්දාවක් වෙනවා. හැබැයි මේ නින්දාව ලබන්න නෙමෙයි කරන්නේ. නොදැනුවත්කම නිසා. ඒ නිසා කවදා හරි අපි මේ හොයන්නේ මොකද්ද? මගේ වචනෙන් කියනවනම් උද්දේකලා තනිපංගලම මේ හොයන්නේ විවේකයේ හොයන්නේ විස්රාමයේ හොයන්නේ ඉතින් ඒක හොයන්න බෙර ගහගෙන කොඩි ගහගෙන ගෙජ්ජි හොල්ලාගෙන නටන පටන් අරගත්තොත් ඒ ගෙජ්ජි වල නෑ නිවනට බාධා කරන එකක් තමයි දැනගන්න ඕන ගෙජ්ජි හොල්ල හොල්ලා විවේකේ හොයන්න බෑ කියලා. උත්සව සභාවල් එක හොයන්න බෑ. ලාභ සත්කාරාස්‍ය කරන්න බෑ. නමුත් විවේකයේ හම්බුනාම අපිට පේන්නේ පාළු ගතියක්, කම්මැලිකමක්, නීරසකමක්, ඒකාකාරී ගමයක් අපේ අපි නෝන්ජලයක් බාටපත් උනායි කියන. එනිසා එකවරම විවේකයේ හම්බුනොත් පිස්සු. මොලේන රක් වෙනවා. එනිසා ටිකෙන් ටික ටිකෙන් ටික මේ කලබලකාරී සම්බන්ධතා සහිත ජීවිතයෙන් විවේකයේ යන ගමනේදී අපි ඒක සමනලේ රූපාන්තරණය කරන්න වගේ සර්පේ හැවහලන්න වගේ එනේන එක ප්‍රයෝජනෙ සලකලා ඉදිරියට ගෙන යාම පෙන්නන ඒ ਸਰුවචන් වහන්සේගේ වගේ ප්‍රායෝගික දර්ශනයක් මොනම ආගමකවත් නැහැ. ඔය හැම එකෙම තියෙන දෙවන්නේක් සම්බන්ධ කරන ලබන විමුක්තියක්. නමුත් අවාසනාවට වගේ අපේ තේරවාදයට නානා ප්‍රකාර බාහිර දේවල් මතින් මේ ආගම් ක්‍රම පූජා විදි සකස් කරලා මේ එක එක දේවල් ලබා ගන්න උත්සාහ කරනවා එකෙන් වෙන්නේ මොකද්ද? හුද්දෙක් හුදකලාව නැති වෙන එක. හුද්දෙක් ඒ විස්රාම ගතිය නැති වෙන එක විවේකේ නැති වෙන එක. ඒක නිසා මිනිස්සෙක් වශයෙන් කල්පනා කරන්න ඕනේ. සිල්වන්ත කෙනෙක් වශයෙන් කල්පනා කරන්න ඕනේ. නිකමට හරි ගීගේ අතාරපු කෙනෙක් වශයෙන් කල්පනා කරන්න ඕනේ. අපි මේ උපයන්න හදන්නේ මේ ගීගේ අතෑරීමෙන් හම්බ වෙන දෙයක් නෙවෙයි. ශිල්පදයකින් ලැබෙන දෙයක්වත් නෙවෙයි. ඉගෙන ගන්නකින් ලැබෙන දේකුත් නෙවෙයි මේ සීලයයි මේ ඉගෙන ගැනීමයි කී කිය අතහැරීමයි තියෙන්නේ දැනටමත් අපිට හම්බෙලා තියෙන මේ විවේකයේ සාක්ෂාත් කර ගැනීමයි උදකලාව සාක්ෂාත් කර ගැනීමයි ඒක තමයි අපි සාමූහික ප්‍රයත්නයක් යෙදුවට සාක්ෂාත් කරන්නේ සිද්ධ වෙන්නේ ඒ මම දැන් මෙතන කියන ඒ මූලික උපමානය යටතේ පමණයි එනිසා අපි ප්‍රශ්න සාකච්ඡා කරනකොටත් ගත්තා ඉඳ ගන්නකොටම Tamante විස්රාමේ වැටෙනවා නම් විවේකයේ වැටෙනවන්න විස්රාමයේ වැටෙනවන්න ඉන් එහාට කිසිම භාවනා උපක්‍රමයක් ඕනේ නැහැ. කරන්න තියෙන්නේ ලැබිච්ච ඒ විස්රාමය හැකිතාක් දුරට පාවිච්චි කරන එකයි. නොලැබුණා නම් පෙර කනගාටු වෙලා ඇති වැඩක් නැහැ. නැවතත් හිත ඒ වගේ විස්රාමගතක වීම සඳහා කොතනින් පටන් ගන්න ඕනද කියලා දන්න තැන ගැන හොඳ ඉන්න තැන ගැන හොඳ සමීක්ෂණයක් කරලා ආධුනික හිතක පටන් එතන දිගුණු කරගෙන යන්න පටන් අරගත්තොත් තේරෙයි ඒ අපි හිතන තරම් ඔච්චර ඉතාම ගැඹුරු මහා ලොකු ගමනක් නම් ඔය සෝපාකලාට සුනීතලාට කවදාකවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. පටාචාරාවකට කවදාකවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. අමු අමුයේ මිනිහ කපපු අඟුලිමාල්ලාට කවදාකවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මම කියන්නේ ඒගොල්ලෝ හොඳයි කියලා. ඒත් පුළුවන් මොකද හේතුව ඒගොල්ලෝ දන්නවා මේ නිවනට කිට්ටුම தત્ත්වය තමයි හුදකලාව කියලා. ඒ නිසා ඒ හුදකලාව ලබා ගැනීම පිණිස දැනටමත් මේ හැම කෙනෙක් ළඟම ලෝකේ ඉන්න බොහෝ ජනතාවකට වැඩිය හුඟක් සුවිශේෂී දක්ෂකම් තියෙනවා. පිං තියෙනවා ක්‍රමසහ විදි තියෙනවා හිතනවා නම් ඒ ක්‍රමසහ විදි වලට වැඩිය දන්න තව කෙනෙක්ගේ හරි ආශිර්වාද ඕනේ. තව කෙනෙක් මට නැතුවම වැය කියලා අන්නේ දීන தত্ত্ব හීන தත්ත්වෙ හිතේ තියාගන්න නැතුව Tamange ශක්තියෙන් උපයා ගන්නලාද ඒ දැනටමත් උපයාගෙන තියෙන එකම තනවා වඩා ගත්තොත් හදා බෙදා ගත්තොත් මින් ඉදිරියට මොනම දෙයක්වත් අවශ්‍ය කරන්නේ එතනම නිවන් නොලැබුණාට නිවනට පුළුවන් හැකි සංඥාව ඇති වෙනවා. ඉතින් අද දවසේ අපි මේ කරගෙන යන වැඩපිළිවෙල නිසා සියලු දෙනාට මේ හැකි සංඥාව ලබා ගන්න පුළුවන් වුණොත් මම හිතනවා අපි දවසේ ගත්ත ප්‍රයත්නේ සාර්ථක වුණයි කියලා. ඉතින් මේ దేవතාව බුදුරජාන් වහන්සේගෙන් අර මම යමක් ඇල්ලුවා නම් මං ඒකට අහු වෙනවා ගිලෙනවා. මම තටමැව්වා නම් මම ගසාගෙන යනවා තටමන්නෙත් නැතුව අල්ල බදා ගන්නෙත් නැතුව මෙතරුණාට පස්සේ ඒ దేవතාව කියනවා චිරස්සංවත පස්සාමි බ්‍රාහ්මණම් පරිනුබ්බතා. උග කාලයකට පස්සේ මම දැක්කා නිවන් ලැබූ රාක්මණෙක්. වැදගත් පුරුෂයෙක් අපතිට්ඨං අනායුයන් තින්නන් ලෝකේ විසත්තිකං අල්ලවදා ගන්නෙත් නැතුව ඕනඩිය පොර ගන්නෙත් නැතුව මේ විසත්තිකා නැමැති ලාටුවෙන් ලෝකේ ඉතර වෙච්ච බමුණෙක් කාලයකට පස්සේ දැක්කා කියලා බුදුරජාන් වහන්සේට ඒ උදාන වාක්‍යයක් කියන බුදුරජාන් වහන්සේ ඒක අනුමත කරාට පස්සේ බුදුරජාන් වහන්සේක අනුමත කර බව දැනගෙන ඒ దేవතාවා ඒ ජේතවනාරාම පරිශ්‍රයෙන් අන්තරස්ථාන වුණා කියන තැනින් තමයි මේ සූත්‍රය ඉවර වෙන්නේ. ඒ නිසා අංග දෙනෙක් නැත්නම් බොහෝ දෙනා නැත්නම් සියලුම දෙනා මතක තියානින්න අපි මේ ගමනේ ඇවිල්ලා තියෙන දුර වැඩි. යන්න තියෙන දුර බොහෝම ටිකයි. අපි ළඟ තියෙන පාහර ගතිය තමයි අපි ආපු ගමන ගැන නොසලකා තරම් නොවන විදියට අපි අපි ගැන අව탁සීරු කරන්නේ. ඒක බුද්ධ පුත්‍රයෙකුට කවදාකවත් ගැලපෙන්නේ නැහැ. බුද්ධ දුහිතෘකාවට කවදාකවත් ගැලපෙන්නේ අපි ශාක්‍ය සිංහයෝ වගේ ශාක්‍ය සිංහ පුත්‍රයෝ ශාක්‍ය දීතිකාවන් විදිහට මේ හැකි සංඥාව අරගෙන අපි මේ කරන්නේ ලෝකයා යන කාම මාර්ගය යන ගමනක් නෙවෙයි. අපි මේ අරිහත් දජේ පෙරවගෙන එහෙම නැත්නම් මේ සිල් රෙද්දක් පෙරවගෙන <coughs> යන්නේ කවුරු සන්තෝෂ කරන්න යන ගමනක් නෙවෙයි. ආදායම් බද්දෙන් නිදහස වෙන කරන බොරුවකුත් නෙවෙයි. ඒක තේරුම් ගන්න ඒක අදාහ ගන්න පටන් අරගත්තොත් මම හිතනවා මිනිස්සු විතරක් නෙවෙයි දිව්‍යොත් ඒකට নমස්කාර කරාවි. ඒ විතරක් නෙවෙයි ඒක විතරමයි. අන්නේ මිනිස්යාගේ පපුවේ විතරමයි මේ අත්‍යවශ්‍ය වූ ශාසනය රැකීමේ රහසතිය. එතකොට මේ මිනිස්යා ශාසනයත් රකින්න අතර ශාසනයෙන් ගන්න පුළුවන් උපරිම ඒ ආධ්‍යාත්ම ශක්තිය තමයි ලබා ගන්න නිසා අභ්‍යන්තර බාහිර ශාසන දෙකම දිනු වෙනවා. එසේ දියුණු කිරීමට සියලු දෙනාට ශක්තිය දහිතේ බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාවේ නිමාව මෙතනින් සටහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි